අභිධර්ම පිටකයේ ධම්මසංගණිත් ප්‍රකරණයට අදාළ රූපකාණ්ඩයේ ඔස්සේ රූපස්කන්ධය පිළිබඳව විවරණය සිද්ධ කරන්න තියෙන්නේ මාතිකා ටික අපි මුලින් යොදාගෙන ගිය පිළිවෙලින් එකින් එකට විස්තර කරමින් සබ්බං රූපන්න හේතු අහේතුකං හේතු විප්‍රයුක්තං සප්පච්චයං සංකතං රූපී ලෝකියං සාසවං කියන මේ කාරණා ටික අපි කතා කරන්න තියදුනා ඒකෙදී විශේෂයෙන් මතක් කළා සප්පච්චයන් සත්‍යසහිතයි කියලා කිව්වා වගේම සංකතං කියලා කිව්ව සංකතය කියලා කිව්වේ හැම වෙලාවකදීම හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් කරලා දෙන ධර්මතාවයක් රූපී රූපී ධර්මයක් රූපී උන කල්හි අපිට පෙනෙන්නට තියෙන දකින්න පුළුවන් රූපයක් ඒ වගේම ලෝකයන් ලෞකික ලෝකයට අදාළ ලෞකික මනසකට අරමුණු වෙන ධර්මතාවයක් ශාසවං ආශ්‍රව සහිත නැතිනම් ආශ්‍රව වලට හිත වූ මනසකට ඒ ආශ්‍රව සහිත ලෙස අරමුණු කරන්න පුළුවන්. නැතිනම් ආශ්‍රව ඇති මනසකට ආශ්‍රව වලට හිතාකාරයට ඇසුරු කරන්න පුළුවන් නිසා සාසවන් කියලා කතා කළා. ඊට පස්සේ සංයෝජනීයම් කියන මාතෘකාව අපි සාකච්ඡා කළේ සංයෝජන ධර්මතාවයන්ට හිතයි කියන එක. සංයෝජනීයයි කියලා කිව්වේ සංයෝජනයන්ට හිතයි කියන එක අපි මතක් කළා දස සංයෝජනයක් තියෙනවා දස සංයෝජනයන්ගේ පහක් ඕරම් භාගයයි ඒ වගේම පහක් සුද්ධම් භාගයේ සංයෝජන සක්කාය දිට්ඨි චිකිච්ඡා සීලබ්බත පරාමාස කාම රාග පටිග කියන මේ කාමරාග ව්‍යාපාද කියන මෙන්න මේ සංයෝජන ධර්මතා ටික ඕරම් භාගී සංයෝජන රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන මේ සංයෝජන ටික උද්දම් භාගීය සංයෝජන පහ හැටියට අපි විග්‍රහ කරගන්න යෙදුනා ඒකෙදී ඕරම් භාගීය සංයෝජන අපි කතා කළා හරියට පොළවට මුල් බැසගත්ත පොළව යටට ඇදුණු මුල් නැති ගහක් වගේ හැම වෙලාවකදීම රූපය අනුව ගිහිල්ලා රූපේ පරියාපන්නව තියෙන එකට කිව්වා අපි ඕරම් භාගීය සංයෝජන පහ ඒ වගේම උද්දම් භාගීය සංයෝජන කියලා කිව්වා හීලියම් ස්වරූප බැලුම් බෝලයක් වගේ හැම වෙලාවකදීම උඩටම යන්න හදන සංයෝජන ධර්මතා ඒක කාම භූමියෙන් කාම භූමියේ යෙදෙන දෙයක් නෙමෙයි උද්දම් භාගීයයි එතකොට මේ සංයෝජන ධර්මතාවල අද ප්‍රශ්නේ තියෙන්නේ උලම් පුරෝපු බැලුම් බෝලේ නැත්නම් හීලියම් පුරෝපු බැලුම් බෝලේ ගහේ බැඳලා තියෙනවා. ගහේ ගැට ගහලා. ඒ කියන්නේ අපිට හැම වෙලාවකදීම ඕරම් භාගීය සංයෝජන පස ඇති වෙන ධර්මතා ටිකේම උද්දම් භාගීය සංයෝජන පහක් අද අපිට ඒ මට්ටමින්ම තමයි ප්‍රකට වෙලා තියෙන්නේ. එතකොට එතනදී පළවෙනි සංයෝජන ධර්මතාවය අපි කතා කළා සක්කාය දිට්ඨි. සක්කාය දිට්ඨිය කියනකොට සක්කාය සහ සක්කාය දිට්ඨිය දෙකක් තියෙනවා. සක්කාය වෙනම ධර්මතාවයක්, සක්කාය දිට්ඨිය තවත් ධර්මතාවයක්. සක්කාය කියලා කිව්වා පංච උපාදානස්කන්ධේට සක්කාය දිට්ඨිය කියලා කිව්වා පංච උපාදානස්කන්ධමය වූ රූපය ගැන ඇති කරගත්ත ආත්ම දිට්ඨිය හැම වෙලාවකදීම සක්කාය කියන ධර්මතාවයේ දිට්ඨි වශයෙන් ඇසුරු කරන ගතියට තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඔකට අපි මෙහිම උදාහරණයක් කිව්වොත් ඈත පේන තැනකට වෙලා ඉන්නකොට මම කියන්නේ අපේ සේනාසනේ ගල්තලාවට වෙලා ඉඳගෙන අපි ඈත අහස බලාගෙන ඉන්නකොට හවසකට වගේ අපිට පේනවා පායන කාලෙදි වලාකුළු කැබලි අහසේ පාවෙනවා. එතකොට මේ වලාකුළු වල එක එක හැඩ එක එක රූප නැවෙනවා. හාවොන්ගේ රූප, ඉබ්බොන්ගේ රූප, මිනිස්යන්ගේ රූප, එක එක රූප මේ අහසේ නැවෙනවා. එතකොට මේ මිනිස්යන්ගේ ඉබ්බොන්ගේ හාවොන්ගේ රූප පෙනෙන මේ වලාකුලක යථාර්ථයේ ඉමස බැලුවොත් මිනිස්සෙක් ඉබ්බෙක් හාවෙක් කියන මට්ටමට ඔබෙන් තියෙන යථාර්ථය තමයි වලාකුලක් කියන එක. වලාකුළට ඔබෙන් තියෙන ධර්මතාවය තමයි සිරිබින්දු ටිකක් කියන ස්වභාවය. එකිනෙකට කිසිම සම්බන්ධයක් නැති, එකිනෙකට කිසිම ගැටීමක් නැති පිනිබින්දු ගොඩක් ඇති තැනක අපිට වලාකුළක් පේනවා. වගේම වලාකුළ ඇති තැනක අපිට යම් හැඩතලයක් පේනවා. දැන් කාරණා තුනක් තියෙනවා. පිනිබින්දු සමූහයක් තියෙන එක එකක් පිළිබිඳු සමූහයක් ඇති තැනක අපිට පෙනෙන වලාකුළ තවත් එකක්. ඒ වගේම වලාකුළු පෙනෙන තැනක අපි විඳින සත්වයේගේ හැඩය කියන තවත් එකක්. එතකොට ඔතන දකින්න ස්කන්ධ ටිකේ පැවැත්ම විදිහට වලාකුළක් ඇති තැනක පිනිබින්දු ස්වභාවයේ ස්කන්ධ ටිකේ පැවැත්මක්. ස්කන්ධ ටිකක අපිට පේනවා රූපී වලාකුලක් තියෙනවා. ඒ වලාකුල වගේ තමයි පංච උපාදානස්කන්ධයේ ලක්ෂණය. හැම වෙලාවකදීම අනාත්ම ස්කන්ධ ටික ඇති තැනක අපිට කෙනෙක් පුද්ගලයෙක් දෙයක් විදිහට ප්‍රකට කරලා අපිට මනසින් ඇති කරගන්න දැනගන්න විඥාණය බාහිර ඇති දෙයක් අපිට හදලා දෙනවා ඒකට කියනවා සක්කාය ධර්මතාවය කියලා. ඒ වගේම බාහිර ඇති බවට හිතන ඒ ධර්මතාවයම පුද්ගල වශයෙන් දකිනකොට ආත්මයක් ඒ තුල තියෙනවා ඒ වගේම ඒකමයි ආත්මය රූපේ තුල ආත්මය තියෙනවා ආත්මය තුල රූපේ තියෙනවා කියලා මෙන්න මේ විදිහට අපිට ඇති වෙන වැරදි දැක්මට වැරදි දර්ශනයට කියනවා සක්කාය දිට්ඨිය කියලා. එතකොට ඒක තමයි අපි හරියට වලාකුලක හැඩතලයක් විඳිනවා ඒක වලාකුලටයි තිත් නෑ. පිනිබින්දු වලටයි තිත් නෑ. නමුත් ඒ දෙකෙන් තොරව අපිට හැඩේ පෙන්නලක් නෑ. එතකොට දැන් සක්කායත් සක්කාය දිට්ඨියත් කියන කාරණා දෙක අපිට ওই විදිහට වෙන් වෙන්න ඕනේ. එතකොට සක්කාය දිට්ඨිය කියන එකේදී අපිට හැම වෙලාවකදීම සක්කාය දිට්ඨිය සංයෝජනය. ඒක බන්ධනය. ඒක බැඳුම. ඒ බැඳුම අපිට දිට්ඨිය විදිහට තියෙන බන්ධනේ රූපේ මත පතිත වෙනකොට අපිට කියනවා රූපේ සංයෝජනීයයි කියලා. සංයෝජනය හැම වෙලාවකදීම රූපය ඇති තැනක මනසේ යෙදෙන එක සංයෝජනය. ඒ වගේම සංයෝජනයට හිත වුණ සංයෝජනය ඇති කරන්න පුළුවන් වුණ සංයෝජන සහිත මනසට යෙදුණු රූපෙට කියනවා සංයෝජනීය කියලා. රූපේ කවදාවත් සංයෝජනය වුණේ නැහැ. නමුත් සංයෝජන ඇති මනසට සංයෝජනය ඇති කරගන්න හිත ධර්මතාවයක් බවට පත් වුණා. සක්කාය දිට්ඨිය පවත්ත ගන්න සක්කාය දිට්ඨිය වශයෙන් පතිත කරගෙන යන්න හිත පරිසරයක් ඇති උනේ හැම වෙලාවකදීම රූපය ඇති කලහි සක්කාය සහ සක්කාය දිට්ඨිය කියන තැන ටිකක් බොහොම ධර්මයේ අපිට විශේෂ තැනක් මොකද මේ සක්කාය සහ සක්කාය දිට්ඨිය කියන මේ ධර්මතාවයේ තේරුම් ගන්නේ නැතිකම නිසා අපිට හරියට මාර්ගයේ පනව ගන්න තැන ගැන ප්‍රශ්න ඇති වෙලා තියෙන බවක් අද අපිට දකින්න තියෙනවා. ඉතින් පාඩමේ අනුව අපිට අදාළ වෙන්නේ සංයෝජනීයයි කියන කාරණාව. නමුත් එතනින් එහාට ගිහිල්ලා සක්කාය දිට්ඨි කියන තැන අපි ටිකක් විග්‍රහ කරගත්තොත් එතනදී අපි ගොඩක් වෙලාවට කතා කරන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳව ඇති කරගත්ත දිට්ඨිය ආත්ම දිට්ඨිය එතකොට පංච උපාදානස්කන්ධ මට්ටම කියලා කිව්වේ අපිට අනාත්ම ස්කන්ධ ටිකක් නැතිනම් පින බිඳුව ඇති තැනක තියෙන වලාකුළු නැතිනම් අනාත්ම ස්කන්ධ ටිකක් රූපස්කන්ධය කියන එක ඇති තැනක අපිට හදාගත්ත ධර්මතාවයක් තියෙනවා. ඒක තමයි රූප උපාදානස්කන්ධය. එතකොට රූපස්කන්ධයයි රූප උපාදානස්කන්ධයයි අපිට මෙතනදී ප්‍රකට වෙන්න ඕනේ. රූපස්කන්ධය කියලා කිව්වේ පැහැදිලිවම චත්තාරෝච මහා භූතා චතුර්ණංච මහා භූතානම් උපාදාය රූපං සතර මහා ධාතුව සතර මහා ධාතුව නිසා පවත්නා උපාදාය රූපයටත් කිව්වා රූපස්කන්ධය කියලා. මේකට රූප උපාදානස්කන්ධය කියලා කිව්වේ නෑ මේක රූපස්කන්ධය. එතකොට ඔය රූපස්කන්ධය කියන අර්ථය කතා කරනකොට ස්කන්ධයේ දකින්න එපා මිනිස්සයෝ, ගෙවල් දොරවල්, යාන වාහන, සත්තු මේ වගේ දේවල් දකින්න එපා රූපස්කන්ධය තුල. රූපස්කන්ධයේ එක ස්කන්ධ මාත්‍රයක් විතරයි ස්කන්ධයේ තුල සත්පුද්දල බව තිබුණේ නැහැ. එතකොට ස්කන්ධය කියන එක සතර මහා ධාතු පැත්තෙන් පනවපු දෙයක්. චත්තාරෝච මහ භූතා චතුර්ණංච මහ භූතානම් උපාදාය රූප. ඒක තමයි ස්කන්ධය. උපාදානස්කන්ධය කියන එක උපාදානස්කන්ධය හැම මොහොතකම ඒ ස්කන්ධයක් ඇති තැනට ස්කන්ධේ ඉතුරු නැතුව නිරුද්ධ වුණාට පස්සේ තමාගේ මනස තුල හදාගන්න ධර්මතාවයේ කියනවා උපාදානස්කන්ධය කියලා. රූප උපාදානස්කන්ධේ කොයි වෙලාවකවත් දකින්න එපා බාහිර ලෝකෙ තුල. ලෝකෙ තුල පෙනෙන්නේ රූප උපාදානස්කන්ධය කියන කාරණාව නෙමෙයි. අපිට ලෝකේ භෞතික වශයෙන් කතා කරන්න පුළුවන්කම තියෙන රූපස්කන්ධය කියන මට්ටම. රූප උපාදානස්කන්ධය හැම වෙලාවකදීම මනෝ විඥානය තුල හදාගන්න දෙයක්. වැරදිලා හරි එළියේ තියෙන රූපෙට කිව්වොත් රූප උපාදානස්කන්ධය කියලා අපිට උපාදානස්කන්ධයේ පිරිසිඳ දැකලා උපාදානස්කන්ධයේ උදේවැය දැකලා මිදෙන්න බැරුව යනවා. උපාදානය කියන එක හිතේ යෙදෙන ධර්මතාවයක්. කාම උපාදානාදී උපාදානය හිතේ යෙදෙන ධර්මතාවය එතකොට රූපය අපි කතා කළා හේතු වල යෙදෙන ධර්මතාවයකුත් නෙමෙයි කියලා ඒ වගේම ඉස්සරහට අපිට හම්බ වෙනවා චිත්ත විත්‍යුක්තං කියලා හිතේ යෙදෙන ධර්මයකුත් නෙමෙයි කියලා එතකොට උපාදානයේ හිතේ යෙදෙන ධර්මයක් වෙනකොට රූපයේ හිතේ නොයෙදෙන ධර්මයක් නම් චිත්ත විප්‍රයුක්තයි නම් චිත්ත විප්‍රයුක්ත වුණ රූපේත හිතේ යෙදෙන උපාදානයේ යෙදෙන විදිහ හදිස්සියේ ඔය උපාදානයේ රූපේ යෙදෙනවා කියලා අපි කියනවා නම් එතකොට ඒකෙන් අපි කියනවා රූපෙත් හිතේ යෙදෙනවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දර්ශනයට ප්‍රතිවිරුද්ධව යනවා. අපිට ඒක නිසා දකින්න වෙනවා රූපය කියන තැන ස්කන්ධමය ස්වභාවයක් රූපස්කන්ධය සතර මහා ධාතු ස්වභාවය එතන සත්පුද්ගල භවෙන් ඔබට සත්පුද්ගල භව ඉක්මවා සිටීම අත්තමා ඊට පස්සේ උපාදානස්කන්ධ මට්ටමේදී අර පින බින්දු ටික වැහුණු වලාකුළ වගේ පිනිබින්දු ටික නොපෙන්න අපිට පෙන්වන වලාකුළ වගේ උපාදානස්කන්ධය. ඉතුරු නැතුව නැති වුණු රූපස්කන්ධය ඇති තැනක අපිට පෙන්වනවා ධර්මතා ටිකක් අම්මා තාත්තා දුව පුතා ගෙවල් දොරවල් මෙන්න මේ වගේ අපිට ටිකක් හදලා පෙන්වනවා. හැබැයි ඒ පටවි ධාතුව කවදාවත් අම්මා වුණ පටවි තිබුණේ නෑ ලෝකේ. ආපෝ ධාතුව අම්මා වූ ආපෝ ධාතුව තිබුණේ නැහැ. තේජෝ ධාතුව අම්මා වූ තේජෝ ධාතුව තිබුණේ නැහැ. වායෝ ධාතුව අම්මා වූ වායෝ ධාතුව තිබුණේ නැහැ. සතර මහා ධාතුව එකක්වත් අම්මා වුණ ස්වභාවයක් තිබුණේ නැහැ. ඒ ධාතුව නිසා හැදුණු වර්ණ සතහනේ අම්මා කියන බව තිබුණේ නැහැ. එහෙනම් ඒ අනාත්ම ධර්මතාවයේ ඇති තැනක කෙන කෙනා කෙන කෙනාගේ හිත තුල ගොඩනගාගත්තු සංකල්පයක් තමයි අම්මා කියලා කිව්වේ. ඒකයි එකම රූපේ අපි හැමෝටම අම්මා නොවි අපි විසින් ගොඩනගාගත්ත ආශ්‍රව ටික තුල අපි අපිට වෙන වෙනම අම්මලා හම්බ එතකොට දැන් අපිට අපේ අම්මා ඇති කරගන්න තැන පවතින්නේ පංච උපාදානස්කන්ධයයි. රූපස්කන්ධයේ පැහැදිලිවම එතෙන්ට වැය වෙලා ඉවරයි. ඉවර වුණු තැනක අපි මෙහි හදාගන්න අම්මා කියන සංකල්පයට කියනවා පංච උපාදානස්කන්ධ මට්ටම. ඒක මනෝ විඥානේ ඇති කරගන්න දෙයක්. මනෝ විඥානයේ තුල ගොඩනගාගත් සංකල්පයක්. එතකොට ඒකට අම්මා කියන දේ අපි මෙහි හදාගත්ත ලක්ෂණේ එළියේ තියනවා කියලා හිතන මෙන්න මේ හිතේ හදාගත්ත අම්මට කිව්වා පංච උපාදානස්කන්ධෙත් මත්තම පංච උපාදානස්කන්ධයක් පරිහරණය කරනවා. අපිට පේන්නේ එළියේ ඉන්නම ජීවත් වෙනවා වගේ. නමුත් ඇත්තටම අපි අම්මව ඇති කරගෙන තියෙන්නේ, අම්මව පවත්ලා තියෙන්නේ තම තමන් තම තමන් තුළ. ඊට පස්සේ එතනින් එහාට ගියාට පස්සේ අපිට සක්කාය දිට්ඨිය කියන මට්ටමට එනකොට අපිට හම් වෙනවා අම්මා ඌ සැත දුක් වේදනාවෙන් දින ආත්ම භාවයක් එතන තියෙනවා කියලා. ඒ රූපය අම්මද කියලා බැලුවොත් අපිට රූපය අම්මා නෙවෙයි කියලා හිතේ. ඒ වුණාට එතන අම්මා කියලා කෙනෙක් ජීවත් වෙනවනේ. අම්මා කියලා පුද්ගල භාවයක් එතන පවතිනවනේ. එතන පුද්ගල භාවයක් අපිට පේනවනේ තියෙනවනේ කියන මට්ටමකින් අපිට සංකල්පයක් තියෙනවා අදහසක් තියෙනවා. අන්න ඒකට කියනවා සක්කාය දිට්ඨි මට්ටම කියලා. ඒක රූපය ආත්මවත් කොට දකිනවා ආත්මවත් වූ රූපය දකිනවා මෙන්න මේ මට්ටම සක්කාය දිට්ඨි මට්ටම. එතකොට ඔය සක්කාය දිට්ඨිය සංයෝජනයක්. රූපය ආත්මවත් කොට දකින සක්කාය දිට්ඨිය සංයෝජනයක්. නමුත් මේ සංයෝජනය හැම වෙලාවකදීම ඇති කර ගන්න පුළුවන් උනේ ඒ රූපේ වැය වෙලා ගියපු තැනක තමයි එයා සක්කාය දිට්ඨි නැමැති සංයෝජනය ඇති කරගෙන තියෙන්නේ බන්ධනය ඇති කරගෙන තියෙන්නේ රූපේ ඉතුරු නැතුව අනිත් උන තැනක එතකොට ඔය සක්කාය දිට්ඨිය නැමැති ඔය බන්ධනය සක්කාය දිට්ඨිය නැමැති ඔය සංයෝජනය බැඳුම හැම වෙලාවකදීම අපිට සංයෝජනීය රූපයේ බවට පත් කරලා තියෙනවා සංයෝජන යෙදුණු අපේ මනසට රූපය හැමදාම සංයෝජනීයයි. මම හිතනවා මතක ඇති කියලා අපි කතා කළා සීනි සහ බෝතලය. සීනි ඇති කෙනාට සීනි තියෙන කෙනාට සීනි බෝතලේ සීනි දාගන්න හිත දෙයක්. එයාට ඕන සීනි දාගන්න පුළුවන් ඒකට. ඒක නිසා එයාට සීනි බෝතලයක් බවට පත් කරගන්න පුළුවන්කම තියෙනවා සීනි ඇති කෙනාට. හැබැයි කෙනෙක් ළඟ සීනි නැත්තම් එයාට කවදාවත් සීනි බෝතලයක් හදාගන්න පුළුවන්කම නැහැ. ඒ වගේ කෙනෙක් ළඟ සංයෝජන නැත්නම් රූපයේ කවදාවත් එයාට සංයෝජනීය වූ රූපය හසු වෙන්නේ නැහැ. ඒ දර්ශනය යටතේ තමයි අපි එදා කතා කළ අපරියාපන්න භූමියට රූපය හම්බ වෙන්නේ නැහැ කියන කාරණාව. එතකොට දෙවෙනි සංයෝජනයේ විචිකිච්ඡාව විචිකිච්ඡාව නැතිනම් සැකය සැකය කියනකොට බුද්ධේ සංකති ධම්මේ සංකති නැත්නම් සත්තරි සංකති ධම්මේ සංකති සංඝේ සංකති පුබ්බන්තේ සංකති අපරන්තේ සංකති පුබ්බන්ත අපරන්තේ සංකති සික්ඛාය සංකති පටිච්චසමුප්පාදේසු ධම්මේසු සංකති බුදුරජාණන් වහන්සේ ගැන ශාස්ත්‍රුන් වහන්සේ ගැන සැකයි මේ කාරණාවටත් අපිට වර්තමාන තුල සමහර වෙලාවට විවිධ අර්ථකථන හම්බෙනවා. බුද්ධේ කංකති කියනකොට බුදුරජාණන් වහන්සේ ගැන සැක කරන්න දෙයක් තිබුණේ නෑ. බුදුරජාණන් වහන්සේ අස්පනා පිට දකින්න හම්බෙන හාමුදුරුවන්ට ඒ කාලේ එදා කාලේදී කොහොමද බුදුරජාණන් වහන්සේ ගැන සැක තිබුණේ? ඊට පස්සේ සංඝයා ගැන සැක කොහොමද සංඝයා කියන පිරිස ඉදිරිපිට ඉන්නකොටම සංඝයා ගැන සැක ඇති වෙන්නේ කොහොමද කියලා මේ සමාජීය කතා බහක් තියෙනවා. නමුත් බුද්ධේ සංකති කියන තැන ධම්මසංගණිකකරණය හොඳට විස්තර කරනවා. සත්තරි සංකති කියන වචනයනොත්. බුද්ධේ සංකති කියන එකට අර්ථ විග්‍රහයක් අපිට ඇහිලා තියෙනවා. භව උද්ද කිරීම බුද්ධ එතකොට භවය නැති කරන නිසා බුද්ධ වෙනවා භවය නැති කිරීම සරණ යනවා එහෙම නැතිනම් භවය නැති කිරීම තමයි භවය නැති කිරීම ගැන යාට සැක තිබ්බොත් තමයි මේ කාංකාව කියලා නමුත් මෙතන සත්තරි සංකති කියලා කියන්නේ ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි යම් සැකයක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ ගැන සැකයි නම් අපි කිව්වොත් පස්සක මහණන්ට බුදුරජාණන් වහන්සේ ගැන සැකය තියෙනකන් සම්මා සම්බුද්ධයි කියලා කියනකන් කිව්වත් ඒක පස්සක මහණන් පිළිගත්තේ නැහැ ඒක තමයි සැක කරපු බව බුදුරජාණන් වහන්සේටම අහන්න වුණා මම ඔබලට මේක කලින් කියලා තියනවාද සම්මා සම්බුද්දයි කියලා කතාව. එතකොට බුදුරජාණන් වහන්සේ සම්මුඛ වුණත් ඇතම් අය අපිට දකින්න තියෙනවා බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය ගැන බුදුරජාණන් වහන්සේගේ සම්බෝධිය ගැන යම් ඇත්තන්ට යම් බමුණන්ට සැකතන් තිබුණ බව අපිට හොඳට ධර්මයේ සූත්‍ර පිටකයේ ගවේෂණය කරනකොට අපිට සෙනෙන්ට දකින්න තිබුණා. එතකොට ඒ කිසිම තැනකදී සැකය කියනකොට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන ධර්මය ගැන ඒ සැකය අපේ ජීවිතේ ඉස්මතු වෙන අවස්ථා තියෙනවා. බුද්ධේ සංකති කියනකොට අපි අපෙන් අද කෙනෙක් ඇහුවොත් හා බුදුරජාණන් වහන්සේ ගැන ඔබට සැකද කියලා බෞද්ධ විදියට අපි කාටවත් බුදුරජාණන් වහන්සේ ගැන සැක නැහැ. ධර්මයේ ගැන සැක නැහැ. සංඝයා ගැන සැක නැහැ. නමුත් ඒ දේවල් ගැන සැක නැහැ කියලා අද අපි විචිකිච්ඡාව ප්‍රහාණය කළාද? ඒත් නෑ. මෙතන විචිකිච්ඡාව යෙදෙන මට්ටම අපි තේරුම් ගන්න ඕනේ. සැකයි කියන්නේ මහා රළු මට්ටමින් අපි දෙයක් ගැන සැකයි කියන මට්ටම විතරක් නෙවෙයි. විචිකිච්ඡාව කියලා කියන්නේ. අපේ ක්‍රියාව තුල අපිට තියෙන අනවශ්‍යකය. අපි අපායගාමි අකුසලයක අපි හැසිරෙනවා. අපායගාමි අකුසලයක අපි හැසිරෙනකොට ඒ අපායගාමි අකුසලයේ කරනකොට අපිට තියෙන්නේ මොකද්ද? එතන තියෙන සැකය. මොකද්ද සැකය? අපිට අපේ ශාස්ත්‍රඥ වහන්සේ මේක අපායගාමි අකුසලයක් කියලා දේශනා කරා නම් ඒක ගැන අපිට සැකයි. බුද්ධ වචනය සැකයි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන සැකයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය පිළිබඳවත් මේ අවබෝධ කරගත්ත මේ මට්ටමේ තමා මේ ධර්මය අවබෝධ කරගත්ත ශ්‍රාවකයෝ ලෝකෙ හිටිය කියන එක පිළිබඳව සැකයි. සසර පැවැත්ම පිළිබඳවත් ඔහුට සැකයි. එතකොට පුබ්බන්ත අපරන්ත පූර්වාන්තය ගැන සැකයි, අපරාන්තය ගැන සැකයි, මේ දෙකම ගැන සැකයි. ඊට පස්සේ පටිච්චසමුප්පාද ධර්මය ගැන කොහොමද සැකයි මේ කරන දෙයට විපාකයක් හේතුඵල ධර්මතාවයක් තියෙනවා කියන එක ගැන මේ සතෙක් මරනවා වගේ දෙයක ගත්තොත් ඔය කාරණා ටිකේ තියෙන හැම දෙයකම තියෙන සැකය ඒ එක ක්‍රියාව තුල යෙදලා තියෙනවා අකුසල චෛතසිකයක් විදිහට විචිකිච්ඡා වේදෙනකොට ඔය සැකය ඔය ගතිය ඒ හැම තැනකම යෙදලා තියෙනවා ඒක නිසා බුද්ධේකාංකති කියලා කියනකොට භවෞද්ධ කිරීම කතාවක් නෙමෙයි භවේ නැති කිරීම කතාවක් නෙමෙයි සත්‍ය සංකතේ ශාස්ත්‍රඥ වහන්සේ ගැන ඇති සැකය. එතකොට ධම්මේ කංකති ධර්මයේ ගැන තියෙන සැකය සංඝේ කංකති සංඝයා ගැන තියෙන සැකය. සංඝ කියනවා කෙලෙස් වලට. හැබැයි සංඝ නෙමෙයි සංඝ. එතකොට එතන මහස්ථාන ගයන්න සහ අල්පස්ථාන ගයන්නක් තියෙනවා. එතන මෙතන සංඝ සහ සංඝ. සංඝ කියන කෙලෙස් වලට සංඝ කියන සංඝයාට. සංඝේ කංකති සංඝයා කෙරෙහි සැක කරනවා. සංඝයා කෙරෙහි කියනකොට මේ ධර්මය අවබෝධ කරගත්ත මාර්ගඵල වලටපත් උන මේ පිරිස ගැන සැකයි. ඇතැම් වෙලාවට සමහර හාමුදුරු කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අරහත්ත්වයේ ප්‍රකාශ කරනකොට මේ අරහත්ත්වයේ ප්‍රකාශ කරන හාමුදුරු ගැන සමහර කෙනෙකුට සැක ඇති වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ යම් කෙනෙක් මේ මාර්ගඵලලාභී කියලා කියනකොට ඒ අත්තු ගැන සැක ඇති වෙනවා. ඒක සංඝයා ගැන ඇති වෙන සැකයක්. එතකොට අෂ්ටාර්ය පුද්ගලයෝ ගැන ඇති වෙන සැකයක්. එතකොට මේ විදිහට ගත්තට පස්සේ අපිට විචිකිච්ඡාව කියන එක මේ ධර්මතාතිකයේ මේ අටතන බුද්ධ ආදී අටතන කියලා කියනකොට පූර්වාන්තයේ අපරාන්තයේ පුබ්බන්ත අපරාන්තයේ පරිසම්පාද ධර්මයේ වගේම තමන්ගේ ශික්ෂාව මේ තුනුරුවන් ගැන කියන ටිකට අමතරව ওই ටිකත් විතරම මේ අතතන ගැනම කියනවනම් සැකයක් ඒ සැකයට කියනවා විචිකිච්ඡාව විචිකිච්ඡාව සංයෝජනයක් බැඳුමක් මේ සංයෝජනයෙන් යුක්ත කෙනාට හැම වෙලාවකදී මෙයා රූපෙකම ගැටෙනවා රූපෙකම ඇලෙන මානසික මට්ටමකයි රූපෙකම යෙදෙන මානසික මට්ටමකයි මේ සංයෝජනය යෙදෙන්නේ. රූපයේ ඇසුරු වෙන මට්ටමකමයි මේ සංයෝජනය යෙදෙන්නේ. යම් තැනක මේ සංයෝජනේ තියෙනවා නම් එයාට රූපය ඇසුරු වෙනවා, එයා රූපයේ යෙදෙන කෙනෙක් වෙනවා. ඒක නිසා රූපෙට කිව්වා සංයෝජනය නෙමෙයි සංයෝජනීය කියලා. ඊට පස්සේ සීලබ්බත පරාමාසයි. ශීලබ්බත පරාමාසයි කියලා කිව්වේ ශීල වෘත පරාමාසය. ශීල වෘතයන් පරාමර්ශණය කරනවා. ශීල වෘත කියලා කිව්වේ අපි කවුරුත් අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ කාලෙදී නිවන් දකින්න කියලා මේ ශාසනයෙන් පරිබාහිරව නොයේ කෘත සමාදන් වුණා නොයේ ක්‍රියාකලාප අනුගමනය කරපු පිරිස් හිටියා. අජවෘත ගෝවෘත කුක්කුරවෘත මේ එක එක විදිහේ වෘත සමාදන් වෙලා හිටපු ඇත්තෝ. මේ ඔක්කොම සීලබ්බත පරාමාසයි. සීල වෘත නිවන් දකින්න සමාදන් වුණ සීල වෘත සමාදන් වෙලා හිටියා. දැන් අද අපි අජවෘත ගෝවෘත කුක්කුරවෘත සමාදන් වෙන්නේ යන්නේ නැහැ. හැබැයි ඒ නෑ කියලා අපෙන් සීලබ්බත පරාමාසය සංයෝජනයේ බිඳිලා ගිලිහිලා ගිහිල්ලාද ඒත් නෑ. ඇයි අපි තුල තියෙනවා සීලබ්බත පරාමාස සංයෝජනය. අපි දන්නේ නෑ ඒක තියෙන මොන මට්ටමේද කියලා. අපි හිතමු අද අපි පංචශීල් රකින්නවා අටශීල් රකින්නවා දසශීල් රකින්නවා. බුදුරජාණන් වහන්සේ මේ ශාසනයේ සීලයක් අපිට දේශනා කළා. මේ ශාසනයේ සීලය සහ බාහිර ශාසනයේ සීලයක ඇති වෙනස අපිට පෙන්වනවා. මේ ශාසනයේ සීලය ගැන පෙන්වනකොට ဒုတိ ය ධම්ම සූත්‍රයේ අංගුත්තර නිකායේ දසදෙනිපාතේන මේ ශාසනයේ සීලය ගැන අපිට පැහැදිලි කරලා දෙනවා බුදුරජාණන් වහන්සේ කොහොමද මේ ශාසනයේ සිල්වතා සිල්වත් වෙන්නේ කියන එකට හොඳ වටිනා අදහස් ටිකක්. බාහිර ශාසනයේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලිනුත් ලෝකේ සිල් තිබුණා. සීල ප්‍රතිපදා බොහෝමයක් තිබුණා. ඒ ඇත්ත ගොඩාක් සිල් රකින්න ඇත්ත හිටියා. අපි අහලා තියෙනවා මහමායා දේවිය බෝසතාණන් වහන්සේ මෞකුස පිළිසිඳ ගන්න දවසේදී අටසිල් සමාදන් වෙලා හිටියේ කියලා. ඒ වගේම අසිත කාලදේවල තාපසතුමා වගේ තාපසයෝ හිටියා ලෝකේ සීල සමාදාන ලෝකේ තිබුණා. බම පැනෙව්ව වේදේ තුල පංචශීලය. ඒ ඇත්තොත් සිල් රැක්කා. උපෝසත සිල් තිබුණා. පොහේ දවස්වල ප්‍රතිපදා තිබුණා. නමුත් කොච්චර ප්‍රතිපදා තිබුණත් ඒ හැම දෙයක්ම සීලබ්බත පරාමාසයෙන් ස්පර්ශ කරන ලද සීලයක්. අපිට ටිකක් විමසලා බලන්න වෙනවා අපේ සීලයත් කෙබඳු සීලයක්ද කියලා. මේ ශාසනයේ සිල්වතා එයා සීලය සහ ශීලපිත පරාමාශය හොඳින් හඳුනන කෙනෙක්. එයා සිල්වත් වෙනවා. එයාගේ සීලය සීලබ්බත පරාමාශය ඇති නොවන විදිහට පවත් ගන්න. කොහොමද අපේ සීලේ සීලබ්බත පරාමාශය පවතින විදිහට අපේ සීල වෘතයන්ගෙන් ස්පර්ශ කරන්නේ සීලය? හැම වෙලාවකදීම අපේ සීලය අපිට යෙදෙන්නේ පුද්ගල භාවයේ වැඩි කරන පැත්තට නම් අපේ සීලය අපි යොදාගෙන තියෙන්නේ සංහාව විතරක් දුරු වෙන පැත්තට නා. පුද්ගල භාවයේ කියන දේ ඒ තුළ වඩා වර්ධනය වෙලා සිල්වත් පුද්ගලයෙක් තව ලෝකෙ ඇති කරලා කියනවා නම් අන්න එතකොට අපේ සීලය සීලබ්බත පරාමාසයෙන් ස්පර්ශ කරන සීලයක් බවට පත් වෙනවා. කුසල සීලයක්. නමුත් සංයෝජනේ තියෙනවා, බැඳුම තියෙනවා, බන්ධනේ තියෙනවා. මොකද අපිට සිල්වත් පුද්ගලයෙක් ලෝකෙ හම්බ වෙනවා. මේ ඉන්නේ සිල්වතෙක්. නැතිනම් මේ මම සිල්වතෙක්. මම මේ විදිහේ සීලය රකින්න කෙනෙක්. එයාට සිල්වත් පුද්ගලයෙක් ලෙස තමන්ව දකිනවා. එයාට මේ රූපයේ සිල්වතෙක් වෙලා පේනවා. තව සිල්වත් රූපයෙන් යුක්ත තව සිල්වත් පුද්ගලයෙක් එයාට ලෝකෙ තුල පේනවා. එතකොට මේ දැක්මට කියනවා එයාට සීලබ්බත පරාමාසයෙන් ස්පර්ශ කරන ලද සීලය රකින්න කෙනෙක් කියලා. එතකොට නමුත් මේ ශාසනය සිල්වතා. කොටින්ම ගත්තොත් එයා උත්සාහවත් වෙන්නේ සත්තු නොමර ඉන්න නෙමෙයි. සතෙක් නොමර ඉන්න විතරක් උත්සාහවත් වෙන කෙනා මේ ශාසනය සිල්වතෙක් කියන්නේ නැහැ. මේ ශාසනය හැම වෙලාවකදීම හේතු දුරු කරන ශාසනයක්. සතා දුරු සතා නොමරයින්න උත්සාහවත් වෙන කෙනා තුළ අද සිල් කැඩෙන නිසා සතා නොමරයිදී. හැබැයි හෙට දවසේ හේතු ආවොත් එයා සතා මරනවා. ඒ ගතිය නැති වෙන්නේ හේතුව එනසම් වෙන සීලයට කවදාවත් කියන්නේ නැහැ සිල්වත් කියලා. ඒක හේතුව නැතිකම තියෙන්නේ. අපි කිව්වොත් කතාවක් අහලා ඇති වේදේහිකාගේ කතාව. වේදේහිකා ගෘහපතිනිය බොහොම ප්‍රසිද්ධයි ඉවසනවා කියලා. ඒ සමාජේ බොහොම ප්‍රසිද්ධියට පත් වෙලා හිටිය ගොඩාක් ඉවසන බොහොම කාරුණික තැනක් කියලා. මේ වේදේහිකා ළඟ වැඩ කරපු හිටපු එක 16කට හිටන දවසා ඇත්තටම මගේ ස්වාමි දියණිය ඉවසන කෙනෙක්ද කියලා පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. ඉතින් මේක ගැන ටිකක් හිතලා හොයලා බලන්න ඕනේ කියලා හිතාගෙන දවසක් ටිකක් වෙලා ගිහිල්ලා නැගිට්ටා. පාන්දර වෙලා එළි වෙලා නැගිට්ටා. වේදේහිකා ඇහුවා ඇයි ඔබ අද වෙලා ගියේ පාන්දර වෙලා නැගිට්ටේ? නිකන් කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා හොඳයි ඊළඟ දවසේ හැන් නැගිටින්න කියලා. ඊළඟ දවසේ ඊටත් වැඩි ටිකක් වෙලා ගිහිල්ලා නැගිට්ටා. එදත් අහුවයි මොකද අද පරක්කුනේ? නිකන් පරක්කුණා කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා ටිකක් සැරෙන් කිව්වා ඊළඟ දවසේ අනිවාර්යෙන් නැගිටින්න ඕනේ. අනේ එදත් නිදාගත්ත බලන්න. එදා හොඳටම දොස් කිව්වා. ඊළඟ දවසෙත් නිදාගත්තා. තරහ ගිහිල්ලා අතට අහුවුනේ ළඟ තිබුණු මෝල් ගහ. මෝල් ගහෙන් දමල ගැහුවා දාර්ශීගේ ඔළුවට වැදිලා ඔළුව පැදලා ලේ වැක්කරනවා. දාසිය කෑල ගහ දුවන්න ගත්ත පාරක් පාරක් ගානේ මෙන්න උඹලා ඉවසනවා කිව්ව වේදේනිකා. මට මෝල් ගහෙන් ගහලා මගේ ඔළුව පැලුවා. මෙන්න මෙහෙමයි වේදේහිකා ඉවසන්නේ කියලා. ඒ සමාජය තුළ මහා අපකීර්තියක් ඇති වුණා. වේදේහිකා ඉවසන තැනැත්තියක් නෙමෙයි මහා රාලු නපුරු දුෂ්ට තැනැත්තියක් කියලා. අපේ සීලය පවතින්නේ වේදේහිකාගේ සීලය වගේ නං. අපේ සීල කිසි වටිනාකමක් නැහැ, වැදගත්කමක් නැහැ. හේතුව ඇති වෙනකන් අපි සිල්වතෙක් නම් හේතුව ආපු ගමන් සීලය කඩනවා නම් එහෙනම් අපේ තියෙන්නේ වේදේහිකාගේ තියෙන සීලයක්. වේදේහිකාගේ ඉවසීම වගේ සීලයක්. ඒක නිසා මේ ශාසනයේ සීලබ්බත පරාමාසයේ තියෙන පුද්ගලයා උත්සාහවත් වෙන්නේ සිල්පදේ කොහොම හරි රැකගෙන ඉන්න නෙමෙයි. ඒකට රකින්න සීලයක් තියෙනවා. අපි ගත්තොත් සමහර විට අපිට සමාජය අහන්න දකින්න හම්බෙනවා. අපි අතින් ওই වැරදි කෙරෙන්නේ නැහැනේ. අපි නිකම්ම සිල්වත්. අපිට 아무ත් වෙන්නේ ඕක රකින්න දෙයක් නැහැ කියන ඇත්තෝ. නමුත් මේ ශාසනයේ සිල් රකින්න කෙනාට රකින්න තියෙනවා. හැබැයි ආ සීලෙ දන්නේ නැත්නම් මොකද්ද සීලෙ කියලා රකින්නේ? යෝ ගවන්න විජානාති නසෝ රක්ඛති ගෝගණං එවං සීලං අජානන්තෝ කිංසෝ රක්ඛේය සංවරං යමෙක් ගවයෝ ගැන දන්නේ නැත්නම් ගවයන්ට ඕන කෑම බීම ඕනේ ආහාර පාන ටික වගේම ජල පහසුකම් ඒගොල්ලන්ට ඍතු සප්පාය ඉන්න ඕනේ තැන් ගැන දන්නේ නැති ගොපල්ලා ඒ ගවරල් රකින්නේ කොහොමද? අන්න ඒ වගේ සීලය කියන්නේ මොකද්ද? සීලය කියන්නේ කොහොම දෙයක්ද කියලා නොදන්න කෙනා සීලය කියලා හිතලා රකින්නේ මොකද්ද? සීලය කියලා ආරක්ෂා කරන්නේ මොකද්ද? එතකොට එයාට රකින්න දෙයක් සීලය කියලා රකින්න දෙයක් නැත්තම් එයා අර හරක් ගැන නොදන්න ගොපල්ලට හරක් රකින්න බෑ වගේ දන්නේ නැහැ වගේ සීලය ගැන දන්නේ නැති කෙනා සීලය කියලා හිතාගෙන රකින්නේ මොකක්ද? ඒක නිසා අපිටත් තියෙනවා අද යම් වැඩක් සීල් රකින්න නම් මොකද සීලබ්බත පරාමාසයෙන් ස්පර්ශ නොකරන සීලයක් රකින්න. සීලබ්බත පරාමාසයෙන් ස්පර්ශ නොකරන සීලය රකින්න අපිට අවශ්‍ය නම් අපිට තියෙන්නේ සතෙක් නොමර ඉන්න තැනින් සිල්වත් වෙන එක නෙමෙයි. සතෙක් නොමර ඉන්න සිල්වත් වෙන්නේ අපි සතා ඉන්නවා කරුණාව නිසා සතා මරන්නේ කියන තැන. නමුත් වැඩගත් වෙන්නේ සතෙක් හම්බ වෙන්නේ නැති තැනට සිල්වත් වෙන එක. ඒක තමයි සීලබ්බත පරාමාසයෙන් නිදුණු සීලය. එයා උත්සාහවත් වෙන්නේ ඉන්න සතා නොමරා ඉන්න නෙමෙයි. සතෙක් ජීවත් වෙනවා සතෙක් එළියේ ඉන්නවා කියලා හම්බ වෙන තැන තියෙන යථාර්ථය දකින්න. එයා උත්සාහවත් වෙනවා ඇහැ රූප දෙක ඇති ඇති කලෙහි එයාට ජීවත් වෙන කරදරකාර හෝ අකමැති හෝ කැමැති හෝ සතෙක් එයාට හම්බෙන්නේ තම තමන් තුළ ගොඩනගා ගන්න සංඛාර ටිකකින් කියලා. එයා කවදාවත් සංඛාරයේ මරණී මම කියලා සංඛාරයේ මරන්න යන්නේ නැහැ. එයා දකිනවා නම් සතා සම්පූර්ණ තමන් තුළ හදාගත්ත දෙයක් මේ සතා කියන්නේ කියලා එයා කිසිම කලෙක එළිය බාහිර සතා මරන්න යන්නේ නැහැ. කතාවත් උපකරණය ඔකට බොහොම ලස්සන ප්‍රශ්නයක් අහනවා. කෙනෙක් ඉන්නවා එයාට සත්තු හම්බෙනවා සත්තු පව් කියලා හිතලා කරුණාව නිසා සත්තු අතහරිනවා මරන්න නැතුව. කෙනෙක් ඉන්නවා සත්තු හම්බෙන්නේ නැහැ හම්බුනොත් මරනවා මේ දෙන්නගෙන් කවුද ශ්‍රේෂ්ඨ කවුද උතුම් කියලා අහනවා කතාවත් උපකරණේ ප්‍රශ්නෙකදී. ඊට පස්සේ පරමාදීන් කියනවා සතු හම්බ වෙන්නේ නැති කෙනා හොඳයි කියලා. සතු හම්බෙන කෙනා හම්බෙලා කරුණාව නිසා නොමරන කෙනා හොඳයි කියලා. නමුත් එතනදී විග්‍රහ කරනවා නෑ සතු හම්බ වෙන්නේ නැති කෙනා හොඳයි. හම්බ වෙන්නේ නැහැ කියලා කියන්නේ මේ එළිය භෞතිකව එයාට ඌරු කුකුළු කියලා හම්බ වෙන්නේ නැහැ කියන තැන නෙමෙයි. එයා ඉස්සරහට ඕන තරම් සතු එනවා. ආවට එයාගේ අදහස තියෙන්නේ ඇහැ රූප දෙකේ අනිත්‍ය ගැන වුණොත් එතන පිරිසිඳ දකින්න තැන වුණොත් කොටින්ම රූපස්කන්ධයේ ඇත්ත දකින්න කාරණාව ගැන වුණොත් එයාගේ දර්ශනය තියෙන්නේ එයාට මරන්න එළිය ජීවත් වෙන ඌරෙක් කුකුලෙක් හම්බ වෙන්නේ නැති වෙයි. එයා මේ ශුන්‍යතා දර්ශනය අනුව මනස මෙහෙවන කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. අන්න ඒ සඳහා මනස මෙහෙවන්න අපි උත්සාහවත් වෙනවා නම් ඒ සීලයට කියනවා සීලබ්බත පරාමාසයෙන් මිදුණු සීලයක්. ශීලබ්බත පරාමාශය විසින් අපිට ස්පර්ශ නොකරන ලද ශීලයක් රකින්න කෙනෙක් හැටියට කියනවා අන්න ඒ ශීලතාවට. ඒ වගේම ඊළඟ සංයෝජනය කාමරාගය කියන එක. කාමරාග සංයෝජනයත් සම්පූර්ණම යෙදෙන්නේ රූපය ඇතිකල්හි රූපෙකමයි. රූපය ඇති කල්ලි රූපේ තියෙනවා කියන මානසික මට්ටමක යෙදෙන කෙනාටම තමයි කාමරාග සංයෝජනේ යෙදෙන්නේ හේතුව තියෙන ධර්මතාවයක් ගැන එළියේ භෞතික බාහිර හම්බෙන ධර්මතාවයක් ගැන තමයි එයා කාමයේ ඇති කරගන්නේ කාමරාගයෙන් ජීවත් වෙන්නේ එතකොට මේ ඇති දේ මත කාමරාගය ඇති කරගන්න මේ කෙනාගේ මේ ලක්ෂණය හැම වෙලාවකදීම රූපය ඇති කල්ලි තියෙන දෙයක් සීල වෘතය ගත්තොත් අපි කලින් කතා කරපු සීල වෘතයත් එයා උත්සාහවත් වෙන්නේ සීල වෘත සංයෝජනයේ මනසේ. නමුත් එයා සීල වෘතයට පාදක කරගන්නේ එළියේ භෞතිකව තියෙන රූපය. එතකොට හිතේ හදාගත්ත සංයෝජනයට හිත ධර්මයක් ලෙස යා රූපේ පවත්ත ගන්න නිසා සංයෝජන සහිත මනසකට ඇසුරු වෙන නිසා ඒකට කියනවා රූපේ කියන එක සංයෝජනීය ධර්මයක්. සංයෝජනේ නෙමෙයි. එතකොට කාමරාග සංයෝජනේ අපිට කැමැත්ත කියන දේ කාමයේ කියන කැමැති වෙන ගතියට ඒ වගේම රාගය කියන යෙදෙන ඇලෙන ගතියට එතකොට මේ කාමරාග සංයෝජනේ යෙදෙන්නේ රූපයේ ඇතිකල්හි රූපේන යෙදෙන ධර්මතාවය. එතකොට මේ කාමරාග සංයෝජනය අර විදිහටම සංයෝජනයේ මනසෙයි සංයෝජනයේ ඇති තැනක අපි ඇසුරු කරන රූපය සංයෝජනීය රූපයේ බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම ව්‍යාපාදය ව්‍යාපාදය හැම වෙලාවකදීම තරහව එතකොට පටිගය සහ ව්‍යාපාදය කියලා ධර්මතා දෙකක් තියෙනවා. එතකොට මේ ව්‍යාපාදේ කියන එක පටිගය කියන්නේ ගැටෙන ගතිය ව්‍යාපාදේ කියන්නේ තද ගතිය හෙවත් නැතිනම් ටිකක් තරහ මිශ්‍රිත ගතිය. එතකොට මේ ව්‍යාපාදේ කියන ගතියත් අපිට යෙදෙන්නේ ඇති බවට හම්බෙන ධර්මතාවයක් තුළ නැතිනම් රූපයක් තුළ ආයතන 6කින් අසුරු කරන රූපේ තුළ. ඒ වගේම රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන මේ ධර්මතා ටිකක් අපිට තියෙන්නේ අද දවසේදී ඒවලට කියන උද්දම් භාගයේ සංයෝජන කියලා. හැබැයි අද අපිට තියෙන ඕරම් භාගයේ සංයෝජනවල ගැට කහලා. රූප රාග අරූප රාග කියන එක අද අපි වඩන්න පටන් ගන්න අපි තුල තියෙන්නේ රූප මට්ටමේ ඉඳලා. අපි රූපාවචර ධානයක් වඩන්න ගියත් අරූපාවචර ධානයක් වඩන්න ගියත් අපි ඒක වඩන්න උත්සාහවත් වෙන්නේ හැම වෙලාවකදීම මේ ඉන්න පුද්ගලයා මේ ඉන්න සතර මහා ධාතු රූපේ පැත්තෙන් අපි මම කියලා දකින කෙනාව ධානයටපත් කරන්න. එතකොට කියනවා රූප රාග අරූප රාග මේ ඔක්කොම ටික යාට යෙදිලා තියෙනව කොතනද මේ සතර මහා ධාතු රූපේ පැත්තේ ඕරම් භාගීය සංයෝජන ටික යෙදෙන පැත්තේ ඊට පස්සේ මානය කියන එක මානය කියන කාරණාව වෙනම බෙදලා පෙන්නනවා නවාකාරයක මානයක් හීනමාන, සෙය්‍යමාන, සදිසමාන හීනමාන කියලා කියන්නේ මම හීනයි පහත් කියලා දකින එක සෙය්‍යමාන කියලා කියන්නේ මම ඊටාම ශ්‍රේෂ්ඨෙක් කියලා දකින එක බොහොම වැදගත් කෙනෙක් බොහොම ඉහළ කෙනෙක් කියලා දකින එක සදිසමාන කියලා කියන්නේ මම සමානයි අනිත් අය සමග කියලා දකින මානය. එතකොට හීනමානය කොටස් තුනකින් බෙදෙනවා අපව හීන හීනමාන හීන සෙය්‍යමාන හීන සදිශමාන හීනයන් අතර මම තවත් පහත් පුද්ගලයෙක් ඒක හීන හීනමානයි ඒ වගේම හීනයන් අතර මම සමානයි අනිත් අයත් එක්ක ඒක හීන සදිශමාන ඒ වගේම හීන අය අතර මම ටිකක් වැඩගත් කෙනෙක් ශ්‍රේෂ්ඨ කෙනෙක් හීන අය අතර හීන සෙය්‍යමාන මේ විදිහටම සදිස හීනමාන, සදිස සෙය්‍යමාන, සදිස සදිසමාන. සෙය්‍ය හීනමාන, සෙය්‍ය සදිසමාන, ඒ වගේම සෙය්‍ය සෙය්‍යමාන කියලා මානය නව ආකාරයකට විග්‍රහ කරනවා. එතකොට මේ ටික තමයි හැම වෙලාවකදීම අද අපිට තියෙන පුද්ගල භාවයේ පරියාපන්නව නැතිනම් සතර මහා ධාතු රූපය අනුගිය ධර්මතා ටිකක් ඇටියෙත මෙහි සංයෝජනය ඇති වෙනවා මෙහි ඇති වෙන සංයෝජනයේ නිස්සිත කරලා පතිත කරලා අපිට පේන්නේ රූපය කියන දේ මාන්නයක් විදිහට. නැතිනම් රූපය කියන දේ වටිනාකමක් දෙන මට්ටමකින් අපිට ඇති වෙනවා. පොතින්ම රූපයේ සංයෝජනයට හේතු වෙලා සංයෝජනයේ රූපයට හේතු වෙලා. ඒක නිසා හැම වෙලාවකදීම රූපයට කියන සංයෝජනීයයි කියලා සංයෝජනයෙන් යුක්ත මනසටයි රූපය හම්බෙන්නේ. ඒ වගේම උද්දච්චය කියලා කියනවා හිතේ විසිරුණු ස්වභාවය, හිතේ විසිරුණු ස්වභාවය කියලා කියන්නේ අලුගඩකට කොල්ලෙන් ගහුවා වගේ හිත ඒ ඒ අරමුණු වෙලා අරමුණු වල දුවන ගතිය, විසිරුණු ගතිය, එක එක අරමුණු වල නානත්වයකට හිත යන ගතියට කියනවා උද්දච්චය කියලා. එතකොට අද දවසේදී අපිට යන්න තියෙන අරමුණු ටික මොනවාද? රූපාරම්මන වල රූපාරම්මන කියලා කියන්නේ එක්ක අපි සත් රූපයක් ගැන, ඇහෙන් දැකපු දෙයක් ගැන, කනෙන් අහපු දෙයක් ගැන, එහෙම නැත්නම් අනිත් ආයතනයන්ගෙන් විඳපු දෙයක් ගැන හිතනවා. මනසින් දැනගන්නේ මේ කාරණා ගැන. එතකොට අපිට කියනවා මේ උද්දච්චය ඉදිරිය තියෙන්නේ අද මේ උඩට යන බැලුම් බෝලේ ගැට ගහලා තියෙන්නේ මේ ගහිර කියලා. ඒ වගේම අවිද්‍යාව මේ ධර්මතා ටික ඔක්කොටම මුල් වෙන සියලුම ධර්මතාවයන්ට මූලක්ලේශයක් තමයි අවිද්‍යාව කියන ටික. එතකොට මෙන්න මේ ටිකට කියනවා සංයෝජන ධර්මතා. මේ ටික ඔක්කොම සංයෝජන. එතකොට සංයෝජනීය උනේ රූපය. රූපය සංයෝජනීයයි හැම වෙලාවකදීම සංයෝජනයේ මනසේ යෙදෙන ධර්මතාවයක්. එතකොට දැන් හැම වෙලාවකදීම අපිට මේ තුළ බොහොම වැදගත් කාරණාවක් විග්‍රහ වෙනවා. ඒ තමයි සංයෝජන ධර්මතා කියලා කියනකොට අපිට දස සංයෝජන ටික ඒ ටික තම තමන්ගේ මනස පැත්තෙන් ඇතිවෙන කාරණා ටික. රූපේ සංයෝජනීයයි කියලා කිව්වේ කවදාවත් සංයෝජන නෙමෙයි. හැබැයි සංයෝජනී යුක්ත මනසට රූපය හසු වෙන්නේ. සංයෝජන ඇති කරන්න හිත ධර්මයක්. සීනි බෝතලේ කතාවම තමයි මෙතෙන්ටත් අපිට යොදා ගන්න තියෙන්නේ. එතකොට මේ විදිහට සංයෝජන ටික යොදා ගැනීම සංයෝජනීයයි කියලා කතා කරන රූපයේ මේ සංයෝජනීය ස්වභාවය හැම වෙලාවකදීම කාටත් පොදු මට්ටමක තියෙනවා. එතකොට ඒ තුල හදාගන්න සංයෝජනේ මොකද්ද කියන එක සංයෝජන සහිත මානසික මට්ටමක් ඇති කෙනාට තියෙන දෙයක්. ඒකෙන් කිව්වේ ඕරම් භාගීය සංයෝජන තියෙන කෙනාට රූපය ඕරම් භාගීය සංයෝජන පත්තට වැටිලා ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා. උද්දම් භාගීය සංයෝජන ටික තියෙන කෙනාට රූපේ උද්දම් භාගීය සංයෝජන පැත්තෙන් ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට සෝවාන් ඵලයේදී පත් වෙනකොට සෝවාන් ආරයන් වහන්සේට මේකේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්මතා ටික තුරු වෙනවා. මේ සංයෝජන ධර්මතා ටික අපි කතා කළා රූපයත් එක්කම අනුව ගිහිලා රූපේ යෙදිනම දිට්ඨි වශයෙන් ඇති වෙන ධර්මතාවයත් එක්ක යෙදෙන එක. මොකද සක්කාය දිට්ඨිය තමයි හේතු වෙන්නේ විචිකිච්ඡාවටත් සීලබ්බත පරාමාසයත් සක්කාය දිට්ඨියත් එක්කමයි යෙදෙන්නේ. මේ මමත්වයෙන් ගත්ත පුද්ගල දෘෂ්ටියත් එක්කමයි විචිකිච්ඡාව නැතිනම් සැකය කියන තැන යෙදෙන්නේ ඒ වගේම සීල වෘත කියන තැන් වලටපත් වෙන්න හේතුකම තියෙන්නේ මේ ඉන්න පුද්ගලයව නිවන් දක්වන්න යන එක එක ක්‍රමවේද හොයනකොට ඒ ඔක්කොම සීලබ්බත සීල වෘතයි එතකොට මේ ටික සෝවාන් ආත්මහසයට දුර වෙනවා මෙන්න මේ සංයෝජන ධර්මතා ටික ඊට පස්සේ කාමරාග පටිග දෙක මේ පස් සංයෝජනයන් දුරු වෙනවා හැම වෙලාවකදීම අනාගාමී වට්ටමේදී අනාගාමී ආරයන් හසේට ඒ වගේම රූප රාග අරූප රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යා කියන ටිකේ මේ අනිත් ධර්මතා ටික මාන උද්දච්ච අවිද්‍යා කියන ටික අරිහත් ඵලයෙන් දුර වෙනවා. එතකොට මෙන්න මේ විදිහට අපිට මේ දස සංයෝජන ධර්මයන් පිළිබඳව අපි විමසලා බලනකොට අපිට දස සංයෝජන ධර්මයන්ගෙන් සංයෝජන ධර්මතා ටික තියෙන පුද්ගලයන්ට රූපය ගැන පැත්තෙන් කතා කරනකොට සංයෝජනීය බවට පත් වෙන ආකාරය වෙන වෙනම වෙන වෙනම දක්වන්න වෙනවා. ඒ කියන්නේ ඕරම් භාගීය පුද්ගලයාට සංයෝජනීය වෙන්නේ ඕරම් භාගීය සංයෝජන වලට හිත ධර්මයක් බවට පත් කරලා තියෙනවා. හැබැයි මේ සංයෝජනේ එකලා තුර තියෙන නිසා. ඒ වගේම උද්දම් භාගීය සංයෝජන තියෙන කෙනාට උද්දම් භාගීයව ඒක ඒ සංයෝජන ටික එයාට යෙදිලා තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට සංයෝජනීය සහ සංයෝජනීය ධර්මය අපිට බෙදා ගන්න විග්‍රහ කරගන්න වෙනවා. එතනදී සංයෝජන කියලා කියනකොට ඔය කාරණා ටික හිත පැත්තෙන් යෙදෙන ටික සංයෝජනීය කියලා කියනකොට රූපේ පැත්තෙන් යෙදෙන ටික හැම වෙලාවකදීම ඔය සංයෝජනයේ නැමැති ඔය ධර්මතා ටික සම්පූර්ණයෙන්ම තවරලා තමයි රූපේ සංයෝජනීයයි කියලා කියන්නේ. ඒ කියන්නේ ඔය සංයෝජන නැමැති පාට ටික ගන්න හිතයි දිට්ඨිය මොකද ඔය පාට අපි ළඟ තියෙන නිසා. එතකොට අපිට පාට බිත්තියක් හදාගන්න පුළුවන්කම තියෙනවා. ඔය සංයෝජන ටිකෙන් කතා කරපු සක්කාය දිට්ඨි විදිහට විචිකිච්ඡා විදිහට සීලබ්බත පරාමාස විදිහට කාමරාග විදිහට පටිග විදිහට අපිට අද රූපය අසුරු කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ ටික ඔක්කොම අපිට රූපේ පැත්තෙන් අසුරු කරනකොට එන කෙලස් ටික, රූපේ පැත්තෙන් අසුරු කරනකොට එන ආශ්‍රව ටික. එතකොට අන්න ඒ ආශ්‍රව ධර්මතා ටිකත් එක්ක අපි අසුරු කරගෙන වෙන වෙනම යන්න හදනකොට අපිට පේන්නේ හරියට රූපේ පැත්තෙන් ආශ්‍රවාව වගේ. රූපේ පැත්තෙන් කෙලස් ටිකාව වගේ. රූපේ පැත්තෙන් කවදාවත් කෙලස් ආවේ නැහැ. රූපේ පැත්තෙන් කවදාවත් ආශ්‍රව ආවේ නැහැ. රූපේ පැත්තෙන් සිද්ධ වුනේ එකම ධර්මතාවය තමයි ඇස් හමුවට හරි ආයතන හමුවට හරි ආයතනයන්ට ස්පර්ශ වෙන ස්වභාවය විතරමයි. ඒ මත්තමෙන් එහාට අනිත් ඔක්කොම සංයෝජන ටික ඇති කරගන්න එක තම තමා සතු වගකීම. ඒ තම තමන් සිද්ධ කරගත්ත ටික. එතකොට දැන් කෙනෙකුට භාවනාවකට ගන්න පුළුවන් සංයෝජනීයයි කියන කාරණාව. ඇයි රූපේ සංයෝජනීය වෙන්නේ? වෙන් කරගන්න අද දවසේදී සංයෝජන සහ සංයෝජනීය කියපු මේ ධර්මතාවයේ රූපේ සංයෝජනීයයි කියේ මොන කාරණාව නිසාද? එතකොට ඇයි රූපේ සංයෝජන වලට හිත ධර්මතාවයක් කියලා කිව්වේ? මේ සංයෝජන නෙමෙයි නම් කවදාවත් රූපේ නිසා මට කෙලෙස් ඇති වෙලා නෙමෙයි තියෙන්නේ. රූපය ඇති තැනක මම කෙලෙස් මේ පැත්තෙන් පවත්වාගෙනම තියෙන්නේ. රූපේ මට බන්ධනයක් වෙලා නැහැ. රූපය ඇති තැනක මම මේ බන්ධනේ මේ පැත්තෙන් ඇති කරගෙන තියෙන්නේ. ඔන්න ඔය විදිහට අපිට භාවනාවක් විදිහට අද ඔබට පුළුවන් ඔක දර්ශනයක් විදිහට ජීවිතයට යොදා ගන්න. එතකොට අපිට මේකෙන් වෙලා තියෙන්නේ නාම රූප පරිච්ඡේදයක්. නාම රූප වශයෙන් අපිට වෙන් වෙලා මේක පේන්න ඕනේ. නාම රූප දෙකක් විදිහට අපිට මේක පේනකොට අපිට මේ කාරණාව හොඳ බොහොම ලස්සනට වෙන් වෙලා නාම රූප පරිච්ඡේදයක් වෙලා පේන්න ගන්නවා. එතකොට ඒකයි මුලින්ම මතක් කළේ මේ අපි කතා කරන්නේ අපේ විදර්ශනා භූමිය කියලා. අපිට විදර්ශනාව වඩන්න අවශ්‍ය වෙන විදර්ශනාවට පාදක වෙන භූමිය තමයි අපි මේ කතා කරන්නේ. ඒක නිසා අද දවසේදී අපි කතා කළේ සංයෝජනීයයි කියන කොටස. දැන් මේ තුල අපිට බොහෝම වටිනා අර්ථයක් හම්බුණා. මේ අර්ථය කවුරුත් හැමදිනාගම ජීවිතවලට යොදා ගන්න හැමදිනාටම මේ කාරණාව උතුම් වූ පිණිසම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව සිදු කරනවා. අද දවසේදී මේ විදිහට සද්ධර්ම ශ්‍රවණය කරගෙන මේ සිද්ධ කරගත්ත සීල කුසලයේ අපි මේ මොහොතේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් මේ සීල කුසලය අපි හැමදිනාටම හර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාං කඩවර සුදර්ශන ස්වාමීන් වහන්සේ අවසරයි මාං කඩවර නන්දරත්න ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේලා දෙනමතම මේ සීල කුසලය අනුමෝදන් කරනවා ස්වාමීන් වහන්සේලා දෙනමත අමා මහ නිවනේ සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සීල කුසලය සීල දෙවියන්ට මේ ස්ථාන දිග්ගහිත සින්තුන් තීෂ්ඨකාරක සීල දේවගණ සමූහයාට මේකින් අනුමෝදන් කරනවා. ඒ දෙවියන්ටත් අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු කාරණතාවක් වෙත්වා කියලා සාදු කියන්නේ. ඒ වගේම මේ ධර්ම දේශනා දායකත්වය අරගෙන මුළු සමස්ත ලෝකයේතම ඒ ධර්මයේ සිසිලස බෙදා හරින්නට ඒ පුරෝගාමීව මේ සෑම සිල් දිනකටම ඔබ හැම දිනකටත් අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු කාරණතාවක් වේවා කියලා කවුරු සාධ කියන්නේ. හොඳයි හැම දිනකටම තෙරුවන් සරණයි.